විදර්ශනා ඥානයෙන් ප්‍රතිම කරනවා අපකල්පනා කරන විදර්ශනා ඥාන පිළිබඳව දේශනා කරනවා. විදර්ශනා භාවනා කරන භාවනා කියන දේ අපකරගත ඥානය සංස්කරණා කරනවා. සෝවාන් වෙන තනස්සාතික සහස්භාවයේ ගමනකදී ඒ සෑම කෙනෙකුම විදර්ශනා ඥානය පිළිබඳව දේශනා කරනවා. ඒ විදර්ශනා ඥාන දිනු කරගත් කෙනෙකුට සෝවාන් මාර්ගයේ මාර්ග ඵලය ලබන්නට පුළුවන් කියන පක්ෂය. මේකයි අවබෝධය කරගෙන විදර්ශනා ඥාන දිනු කරගන්නට සෑම උත්සාහවන්නට සාර්ථක සුළුයි. විදර්ශනා ඥාන කියන දාර්ශනය. ඒ දාර්ශනය නම මහා විදර්ශනා ඥාන කියලා ප්‍රධාන වශයෙන් කියන දාර්ශනය නමයක් තියෙනවා. ඒ නම ලැබීමට උපකාර වෙන මේ ජීවිත <coughs> මුලින්ම දෙයක වේදස්නා තුනක් දෝදේනායේ නම් තුනක් දහස් තමයි කායේ ප්‍රධාන අමතරව දහා ලැබීම නිසා භාවනාවේ ප්‍රතිඵල ලැබීමේ පසු ඇති වෙන වේදස්නා හතරක් තියෙනවා ඒකට කොම් වේදස්නා අවශ්‍යයි මුලින්ම ඇති කරගත යුතු වේදස්නා නාම රූප පරිච්ඡේදනය පස්සේ පරිඥානයේ සහ සංරක්ෂණ ඥානය. ඊට පස්සේ මනෝසංකල්පන එතන උද්‍යාඥානය, බන්ධනානය, බයපරිඥානය, ආධිනෝඥානය, විචිතාඥානය, මුචිතකාමඥානය, පරිසංසාඥානය, සංසාරකඥානය, අනුභවඥානය. ඊට පස්සේ ඒ වේදේ එකතු කරගත්තා කියන බෝධි ඥානය ආන්ද ඥාන, ඵල ඥාන, පස්සේ සංඥාන දර්ශනය. මේ ලොක්කම දර්ශනයන් දාර්ශනික නේතුන් මෙලෙදින් සෑම කෙනෙකුම කියන්නේ මුලින් ලැබියොත් දර්ශනා ඥාන දිනු කරගෙන තිබෙන සාමර්ථ්‍ය සදිතේ ඒකට පහසු වෙනවා ඥාන අවබෝධ කරගන්න. ඒ පළවෙනි එක තමයි නාම රූප පරිච්ඡේදය. නාමය සහ රූපය දිනු කරලා හඳුනා ගන්නට පුළුවන් නුවණ කියන එකයි ඒ සාමාන්‍ය අදහස. නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප ගැන හඳුනා ගැනීම ගැනීමට හැකියිනවා එතකොට අපි භාවනා කරන විට පහසෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම දෙන්න ඕන රූපස්කන්ධය රූපවලට ආශ්‍රයයක් වේදනා සංඥා සංස්කාර විඥාන කියන ප්‍රතිස්කන්ධයන් අතර නාම ස්කන්ධය සමාන කරන විට සෑම එකම අපේ දේරුම් ගන්න තමයි මේ නාම රූප වෙනස් වෙන්නේ. දැන් ඔය ධර්මයෙන් පස්සේ කතා කරමු. එහෙත් අපි විශ්වාස කරනවා කියන්නේ ඇහැයි රූපයයි දෙකම රූප කොටසට ගන්න. ඒකට ඇහැ රූපයයි කියන්නේ දෙකම සා පහළ වෙන අනිත් හේරම දැන ධර්මයක්ම නාම ධර්ම වලට යනවා. සත්‍ය ගැන සත්‍ය නාමය සත්‍ය සංපස්සය ඊළඟට සත්‍ය සංපස්සදා වේදනාව ඒ නිසා පාරවන්නා විවිධ භූත සංකේතනාව මේ සියලු දෙම නාම සංකේතය තමයි ඒකයි භූතයේ භූපස්කන්ධය වශයෙන් ඊට පස්සේ තියෙන එක වේඥාන නාමස්කන්ධය, සත්‍ය සංකප්පේ නාමස්කන්ධය, සත්‍ය සංකප්පදා වේදනා නිසා තියෙන සතරෝ දුක්ඛෝ මනහත් වේදනා රූපේ දෙකෙන් තමයි ඒ පුණාම ගන්න. ඊට පස්සේ රූපේ බැඳෙනවා සමහර විට බැඳෙනවා රූපේ විශ්වාස කරනවා නැත්නම් රූපේ කරන්නේ ලක්ෂණ ලක්ෂණ ආදී විවිධ ආකාරයෙන් තේරුම් කරනවා. ඊට කෙලෙස් ගන්න සමාන දැක්වන්නේ කොහොමද? එහෙනම් සම්මේ රූපේ පිළිබඳ මේ කාමයේ කරනවා සංකේතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒවා බාහිර බලවත් කියලා හිතන්න පුළුවන් මේ ආදී කවර ආකාරයකින් කුසල පාස්තික වශයෙන් හෝ අපතල පාස්තික වශයෙන් පහළ වෙන චේතනා ඔක්කොම රූපේ හා සම්බන්ධ සිදුවුනේ ඒ සියලුම රූප සංකේතනා නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ රූප සංකේතනා තුළම තමයි රූපේ පිළිබඳ සංනාව ආදී ධර්මයන් තේරුම්න්නේ එතකොට මේ ආකාරයෙන් තේරුම් ගන්න කනට අනුසංකේතක රූපයක් ඊට පස්සේ සෝත ඥාන ආදී ධර්ම ඔක්කොම නාම ධර්ම සෝත සංකල්ප සෝත සංකල්ප වේදනා ආදී ඒ සියලුම ධර්ම නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න. මේ විදිහට අපකන නාමයේ දිව ශරීරයේ මනස කියන මේ හයෙන් සහකන නාමයේ දිව ශරීරයේ කියන ඒ ඉන්ද්‍රිය පහට රූපකන්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කර්ම පායක තුනම ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන්නේ මේ දෙකක් දෙකම රූප ඒ කියන්නේ කාය රූපයයි, කාය ශබ්දයයි, නාසය ගඳ සුවඳයි, දිවයි රසයි, කය ස්පර්ශයයි කියන මේ ඕම රූප කොටස් මේ නිසා පහළ වෙන යම්සා සිදුවීම් කියන අනංගවස්තෝම නාමකරණයෙන් තියෙනවා. ඒ විදිහට අදීවස්තුන් වලදන්න අදීවස්තු කොහොමද උදගන්න වශයෙන් කලකන්නේ. එතකොට සමාජයේ ශරීරයේ වගේමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යන්නේ කරේ. නාම රූප වශයෙන් අවබෝධ වෙනවා. ඒ තමයි දෙවියන්ගේ දක්ෂයන්ගේ මාර්යන්ගේ තෙන්සන් සත්‍යන්ගේ අමනුෂ්‍යයන්ගේ මේ විවිධ සත්‍ය කොටස් ලෝකයේ තියෙනවා. ඒ සියලුම සෑම සත්පුරුෂාචාර තුළම නාමයක් සහ රූපයක් කියන සත්‍යය සිදුනා ඒ සෑම සත්‍යයක් තුළම තියෙන නාම රූප ධර්මතා දෙකක්. අර මා කියන්නේ නාමයක් සහ රූපයක් සිදුන සත්‍යය කියලා නාමයේ විතරක් තියෙන ලෝක හතරක් තියෙනවා රූපාවචර ලෝක ඒක තියෙන නාම ධර්ම පමණයි. එළඹෙන රූපේ පමණක් තියෙන ලෝකයක් වෙනවා සංකල්පය කියන ප්‍රශ්න ලෝකයක්. ඒක ගුණේ රූපේ පමණයි. ඒ දෙකම මිශ්‍රණ කරන නාම රූප දෙකම ක්‍රියාත්මක වෙන මේක පැහැදිලිවම සමන් තෝරන ගන්නවා. මේ නාම රූප ධර්මතා දෙකක් හැර මෙතන සත්‍යයේ නැතේ, පුද්ගලයේ නැතේ, ආත්මයක් වශයෙන් ගන්නතේ, ජීවයක් වශයෙන් ගන්නතේ, නැත්නම් දෙවියෙක් දක්නේ මායස් ආදී වශයෙන් අප සංඥාවෙන් හඳුනා ගන්නා තේ හඳුනා ගන්න කිසිවක් නැතේ. මේ කියන්නේ නාමයක් සහ රූපයක් සමයක් ඇතිවන අවබෝධයේ නුවණ සමාත ඇතිවන්නට ඕන ඒක තමයි කියන්නේ නාම රූප පරිච්ඡේදය නාම රූප වෙනවා කියන හඳුනා ගන්න නුවණ. ඒක භාවනා කරනකොට අපි වෙන සබ්දයක් නෙවෙයි සබ්දයක් සබ්දයක් සබ්දයක් වගේ කියලා ඒ සංකේත රූපයක් ඒ සබ්දයේ පිළිබඳ පහළ වෙන සබ්දයක් සබ්දයක් කියලා කියන කිසිත් නාමයක් කියලා මනෝ කරනවා. මේක තමයි තමයි කියන්නේ ආස්වාද ප්‍රසආත කරනවා ආස්වාද ප්‍රසආත උපදන්නේත් ඒවා සම්බන්ධ වන ආකාර ශරීරයේ උපදන්නේත් මේ ආස්වාද කියලා එකන ආස්වාද කියලා එකන නාම ධර්මයක් මේ විදිහට ඒ රෝතහම අවස්ථාවේ භාවනා කරන එක නාම රූප දෙන්නක් දෙකීමේ හැකියාව තිබෙනවා මේක අතුරුනාට පස්සේ නාමයෙන් නාමයේ වෙන් කරනවා උදාන ශක්තිය අධිකවගත යුතුයි අපේ මූලස්ස අපේ නාම රූප නාමයෙන් රූපයෙන් කරගෙන දැනීමක් කතා කරන්නේ නාමයෙන් නාමයෙන් කරගෙන උදාහරණයක් අපි ගන්න තියෙන්නේ මේ කරුණ තේරෙන්නේ අපි හිතනවා භාවනා කරනකොට වේදනාවක් ඇති වෙනවා. භාවනා නොකරන කෙනා න්‍යාසානෙන් කරනවා. ඒ වේදනාව වෙන අපේ ශරීරයේ ශාරීරික වේදනාවක්, ශරීරයේ අංගික කොටස. ඒ වේදනාව දැනෙන කොටස රූප ධර්මයක්. ඒකට වේදනාව දැනීම නම් ගන්න. මේකට කලින් දකින්නට පුළුවන්. ඒක මේ වේදනාව දකිනකොට අපිට තේරෙනවා නම් මේ වේදනාව කියන්නේ වෙනම දෙයක්. මේ වේදනාව පිළිබඳ දැනීම. නැත්නම් මේ වේදනාව වේදනාව කියලා අපි සුපන එක කරගන්නවා. ඒකට එතන වේදනාව නාම ධර්මයක්. වේදනාව කියලා සිතන එක තවත් නාම ධර්මයක්. ඒ නාමයේ නාමයේ වෙනස් වීමක් එතන සිදුවනවා. මේ විදිහට අපිට පුළුවන්කම තිබෙන්න ඕනේ සංඥාව හඳුනා ගන්න. සංඥාව කියන රූපයක් දැකලා රූප සංඥාව හඳුනාගත්තා. ඒ රූප සංඥාව හඳුනාගත්තාට පස්සේ අපි මේ රූපය හඳුනා ගන්න කවදාකාරයෙන් හරි මේක තමයි රූප සංඥාව කියලා අපි කියනවා. ඒක තමයි නාම ධර්මයක් කියලා කියනවා. ඒ නාම ධර්මයක් කියන්නේ නැත්නම් මේක රූප සංඥාව කියලා පිටකේ තවත් නාම ධර්මයක්. එතකොට මේ නාමය අර සංඥා නාමයෙන් වෙන කරන්න පුළුවන් ශක්තිය අපිට තියෙනවා ඒකම හොඳයි මෙන්න මේ විදිහට බලනකොට පැහැදිලිවම සමානට අවබෝධ වන්නේ තෝරන තෝරන්නේ තෝරන එතන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කර මේ මුළු ශරීරය තුළම බල කිසිවක් නැහැ කියලා ඒ කියන්නේ මුළු පංචස්කන්ධ භෝකයේ තුළම පවතින නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවෙන නැතිවෙන ක්‍රියාපටිපාටියක් කර අනිත් කිසිවක් නෙමෙයි ඥාන සමාධිය වෙනකොට ඒකට කියනවා අපි නාම රූප පරිච්ඡේදය ඥානය කියලා. ඊළඟට පස්සේ පරිඥානය. පස්සේ පරිඥානය කියන්නේ නාම රූප ඇතිීමේ හේතුන් දක්නා නොවන. සාමාන්‍ය පොත්පත්වල කියලා කියනවා දැන් අපි අපේ ශරීරයේ සංසස්කන්ධ ලෝකයේ ගත්තොත් රූප ස්කන්ධය කියන්නේ හේතු වශයෙන් ආහාර සංකේය රූප සංකේය. ආහාර තමයි රූපයේ තියෙන හේතුව. මේක මේ කිව්වට පොඩ්ඩක් තිබුණාට මේ දේශනයක් අහලා මතක තබා ගන්න පුළුවන් වුණාට එතන අපිට පස්සේ පරිඥානාවේ පහළ වුණා කියලා කියන්නට බෑ. අපිටම තේරෙන්න ඕනේ මේ රූපය කියන්නේ මෙන්න මේ හේතුන් නිසා. දැන් උදාහරණයක් වශයෙන් මනස රූපයක දිනවන රූපය පහළ වන්නේ. අ සංවේඥානය ගැන කියන හේතුවක් වෙනවා. කර්මයේ හේතුවක් වෙනවා කිසි සංවේඥානයේ හේතුවක් වෙනවා. ඒක නිසා මේ රූපේ හටගත්තේ රූපේ හටගන්නට රූපේ හටගන්නේ බීජයක් හේතුවක් වෙනවා. ඒකට ධාන ශක්තියක් කියලා කියනවා ධාන ශක්තිය කියලා. ඊට පස්සේ තමයි මේ ආහාර ප්‍රත්‍යය කියන්නේ රූපේ මේ විදිහට ගොඩනැගෙන්න ගොඩනැගෙන්න කියන්නේ. ඒක කර්මයේ හේතුන ආහාර හේතුන ඊට පස්සේ මේ රූපෙන් සාසිරෝධය කියන දේ සීතල උෂ්ණ දෙකේ තියෙනවා. ඒක පොල් පාවයස. ඊළඟට සමාධි සුතේ සෝතකම් ප්‍රතිවිද සමාපේතන මේ විදිහට මේ රූපය කියන්නේ කර්ම චිත්ත ඉස්තෝ ආහාර කියන කොටස් හතරෙන්ම තියෙන පැහැදිලි අවබෝධය නොවන සමාධිය කියලා කියනවා. වේදනා සංඥා සංඛාරය කියන්නේ කනතම ස්පර්ශ වෙන නිසා. ඒකත් කියන්නේ සත්‍ය සම්බන්ධ සෝත සම්බන්ධ ආදී ස්පර්ශ නිසා. එතකොට ඒක සම්බන්ධ තේරෙන දොන පැහැදිලි වෙන මේක තමයි ප්‍රධානම හේතුව මේ වේදනාව කියන සංඥාව කියන සංඛාරය කියන ස්පර්ශය. ඒ ධම්මතර වේදනාව කියන මේ තමයි තියෙන සංඥා සංඛාරය කියන හේතුව. මේ හේතු දෙන්නේ වශයෙන් සමාද ලැබෙන්නට පුළුවන් නම් නිවනට අවබෝධ වෙනවා. ඒ අවබෝධය තමයි නාම රූප දෙක නිසා විඥානය පහළ වෙනවා කියන පොතේ දක්වා තියෙන මේ සියවදනේ සමාතව පැහැදිලි වශයෙන් තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් මේ විඥානය පහළවන්නේ මෙන්න මේ නාම රූප ධර්මයේ පැවැත්ම නිසා කියලා ඒ නාම රූපේ හේතු කොටගෙන විඥානය පහළවනවා කියන අවබෝධය තියෙනකොට අපිට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් සත්‍ය දෙන අපේ ශරීරයේ පස්සේ පරිද්දාඥා පරිද්දානාමය ඇති වෙනවා මේ පස්සේ පරිද්දා කරනවා කියන්නේ ඒ ඇතිවීමේ හේතු සංයෝගතව දකිනවා එතකොට මෙන්න දකින්නකොට පැහැදිලිව අපි දකින්නේ අනාත්ම ලක්ෂණය මේවා හේතුන් නිසා හටගත් ධර්ම වෙනවා. ඒතුන්ගේ පරිසර නිසා පහළ වූ පරසක්තිය දෙන අනිසුවක් නොවේ කියන අවබෝධය ඇති කර ගැනීම සඳහා මේ විදිහට ප්‍රත්‍යක්ෂ පරිධානයන සමාජයේ පංචස්කන්ධ ලෝකයේ අනුව බලලා තේරුම් ගන්න ඕනේ. ඒ අනිසාරෙන් බාහිර ලෝකයේ සියලුමසත්යන්ගේ පරිරක් මේ ආකාරයෙන් නිසා හටගත්තා කියලා අවබෝධය ඇති කර ගන්න ඕනේ. අදී වස්තුන් ගැන මේ සඳහා උදාහරණ කිහිපයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒක විතරක් පොඩි අපට අවශ්‍ය නැහැ. ඒක වැඩිපුර අධ්‍යයනය කිරීම සඳහා තමයි භාවනාවේ ප්‍රතිපලයක් ගැනීමට පංචස්කන්ධයේ පංචේ පරිකාය සම්බන්ධයෙන් ගැනීම ප්‍රමාණවත් කරනවා. ඊළඟට තමයි සම්මස්තන ඥාන. මේක සාමස්ම වැඩවත්. මේක තමයි පළමුව කොටසක් වල ගොඩගෙන සම්මස්තන ඥාන මම කියන්නේ ප්‍රකාශ කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ සම්මස්තනය කරනවා කියන්නේ නුවණින් දෙමත දෙමත බලනවා. විචක්ෂණ බුද්ධියකින් මේක අපි අවබෝධ කරනවා කියන එක. සම්මස්සනය කරනවා. මොනින් දෙමස නිසා බලන. මොනවද නොවන නිමිෂ නිසා බලන සංස්කාර ධර්මයන්ගේ නියම සත්‍යය. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ බාහිර අදී සංස්කාර ලෝකයේ ඔක්කොම දෙන්නේ සංස්කාර කියන එකට ගාන ගන්නවා. අර පරිච්ඡේද පරිඥාන වගේ නෙමෙයි. එතකොට මෙතෙන්දී තමන්ට තේරෙන්න ඕන මේ සෑම එකක්ම අනිත්‍යය, මේවා දුක්ඛය, මේවා අනාත්මය මේ ආකාර තුනින්වත් අපි නුවණින් විමසෙන්සා බලන්නට පුළුවන් වන්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ. අපේ රූපස්කන්ධය බැලුවොත් මේක අනිත්‍යයක් කියලත් මේක දුක්ඛ දෙයක්, මේක අනාත්ම දෙයක් කියලා Tamanටම අවබෝධ වන්නේ. සංවේදනා සංඥා සංකාර විඥාන කියන සිතේ ස්කන්ධ ඒ අනිත්‍යයේ දුක්ඛය අනාත්මය කියන කරුණු තුන වටම වශයෙන් පැහැදිලිව සමාට අවබෝධ වන්නේ. අතීතයේ තිබ්බ රූපත් මෙන්න මේ විදිහටම ඒකේ ත්‍ත්වයට පත් වෙනවා දුක් ධර්මයි අනාත්ම ධර්මයි කියලා අවබෝධ වෙන්නේ. අනාගතයේදී පහළ වෙන ධර්මත් මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට බඳුන් වන ධර්මයි කියලා අවබෝධ කරගන්නට ඕන. එතකොට මෙතන කොටස් අපේ සමංගේ වශයෙන් බාහිර වශයෙන් අනේ අධ්‍යාසීත වර්තමාන අනාගත වශයෙන් කියන කාල තුන කොටයි. අනුව කොටස් පහක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන කොටස් 11 ඒකම එන්න අපිට මේ පහ විතරක් ලබා වඩා දැනගෙන කරගැනීම තාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. අනිත් කොටස් ඒ තරම් දුරට වැදගත් භාවයක් නෑ 11 ඉතුරු කොටස්. එතකොට අතීතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වර්තමානයේ පංචස්කන්ධ ධර්ම අනාගත පංචස්කන්ධ ධර්ම සමාධි සංස්කන්ධ ධර්ම, බාහිර සංස්කන්ධ ධර්ම කියන මේ ආකාරවලට බෙදලා මේ සෑම එකක්ම අනිත්‍යයි, මේ ඔක්කොම දුක්, මේවා අනාත්මයි කියලා සමාන්තරව අවබෝධ වන්නට. මේකදී තේරුම් ගන්න මේවා මේ අනිත්‍ය කියලා අපි සිහිපත් කිරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මම නැවත නැවත ඒක ප්‍රකාශ කරන්නේ බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා තීක්ෂණ කරන්නට පුළුවන් නම් අපිට මේ විදර්ශනා ඥාන ඇති වෙනවා. එහෙම ඇතිවන්නේ විදර්ශනා ඥානය කියන්නේ සමාධියේ සිත තුළින් පහළවන නුවණ. ඒ නුවණ තුළින් මේවා දකින්නට ඕන. ඇත්තෙන්ම මේවා නිතියේ මේවා ඇත්තෙන්ම මේවා දුක්ඛය මේ ඇත්තෙන්ම මේවා අනාත්මය කියන කාරණා. අතීතයේ සිනමයි දැනුත් නියමයි අනාගතයේ සිනමයි මන්දෝගේමයි බාහිර ශබ්ද ලෝකයේ ඔක්කොම පස්සාව ගන්නන්නේ ස්වરૂපයේ මේකයි කියලා පැහැදිලිව Tamande දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් නගල මේ සංස්කාර ලෝකයේ නැවත නැවත නැවත නැවත විමසන නිසා ඒ සම්මස්තයේ කියන තුලින් ඒ ඥානය ඇති කර ගන්නවා ඒකට තමයි කියන්නේ සම්මස්තන ඥානය සම්මස්තන ඥානය කියන එක ප්‍රකාශ කරන්නේ එතකොට මේ ඥානසම ඇති කර ගැනීම පසුව කියන දැනට කියන ඊළඟට කියන්න තියෙන ප්‍රධාන ඥානමය ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඉතින් අර කලින් කියපු ඥානසමේ අනුපාත තියෙනකොට පසුව කියන මේ දැන් කියන මේ ඥාන වල දිනුවන් ඇති කර ගැනීම සමහර විට කලන්න පුළුවන් නැත්නම් ඒතරම් දිනුවක් ලබන්නට නැහැ වන්නට පුළුවන්. ඒ නිසා අර මුල් ඥාන තුන දිනු කරගන්නට ඕනේ කියන අදහස ඇති කරගන්න. සෝවාන් වන්නට උත්සාහ කරන කෙනා ඒවා කරන්නේ. සකදාගාම වෙන්න ඕන කියන සමාදම් වෙන එක අරහත්ත්වයට බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම කරන්න ඕන. මොකද හේතුව මේ ඥාන මට්ටම් එක එක්කෙනාගේ එක එක විවිධ මට්ටම් වල පවතින. සෝවාන් වීමට උත්සාහ කරන කෙනාගේ ඥාන මට්ටමේ සෝවාන් වෙච්ච කෙනාගේ පැත්තේ. සෝවාන් වෙන පැත්තේ එන කෙනෙක්ගේ පැත්තේ ඒක වඩා අවශ්‍යයි. මේක වඩා ටිකක් ගැඹුරුයි පරාල රුසස් මේ පටලවා ගන්න දෙයක්. ඒ විදිහට ඒ ඉහළින් මාර්ගඵල ලැබනකොට අර කලින් තිබෙන ප්‍රශ්නයන්ට වඩා මේ විදර්ශනා ඥාන පළල්ව ගැඹුරින් අවබෝධ කරනවා අවබෝධ ජීවිතේ. ඒ නිසා සෑම කෙනෙක්ම මේවා වැඩි යුතුයි. ඒ නම්මා විදර්ශනාවල පළවෙනි එක තමයි ඉන්දියාවේ ඥාන. ඒ කියන්නේ ඇතිවීම වය කියන්නේ නැතිවීම. මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන එක නැති වෙන එක දැකදකා වාසය කරන උද්‍යප්පඥානෙදී සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා සම්මත ඥානෙ අපි කලේ මේ ඔක්කොම දේවල් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙහෙම කියනවා. මේවා දුකයි අනාත්මයි කියලා මෙහෙම කරා. ඒතකොට මෙතෙන්දී අනිත්‍ය කියලා මෙහෙම කිරීමට වඩා දෙයක් තියෙන උද්‍යප්පය තුනේ. අද අනිත්‍ය තුළදී ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒක නිසා අනිත්‍ය කියලා අපි දැක්කේ සාමාන්‍ය අපගේ නුවණින් අවබෝධ කරගන්න. මෙතෙන් කියන්නේ බහනාවෙන් අත්දැකෙනවා රූපස්කන්ධේ නිරන්තරයෙන්ම ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා. වේදනා ස්කන්ධය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒකට ඇති වීමක් තියෙනවා නැති වීමක් තියෙනවා. මේක කොහොමද තමයි තේරෙන්නේ. ඉතින් මේක තේරෙන්නේ තමයි තේරෙනවා නේද? මේක දැක්කම ඒක අපුණියන් නැතුණා නැතුණා. අනකට අද්දත් වුණා සෝත විඥානය නැතුණා නැතුණා. නාමයට ගනුදෙනුවා ඕන දේවා විඥානය ඕන නැතුණා නැතුණා. ඒ පිළිබඳ පහළ විදි සංඥා තියෙනවා නැතිනවා. ඒ පිළිබඳ පහළ වෙන රූපාරි සද්දාරි ගන්ධාරි මනෝහරි පිළිබඳ පහළ වෙන සිටිවිලි ඔක්කොම තියෙනවා නැතිනවා. විඥානය ඇති වෙනවා නැතිනවා. ඒ විදිහට වේදනාන සංඥාව සංඛාර විඥාන කියන නාම ධර්ම ටිකක් රූප ධර්ම මේ සියල්ලම වහවහ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයේ බල බල වාසය කිරීමයි උද්‍යප් විඥාන ඇතිකේර සඳහා කරගන්න කටයුතු වන්නේ ඒක විශේෂයෙන්ම භාවනා කරන විට ගන්න අර සම්මස්න නාමයම කියන ඒවා ඒවා සුදුවාදීලා ඉඳගෙන හරි භාවනා කරන්න කියලා මෙයාට මහත යන විට හරි මොනවාද කරන්නට පුළුවන් ඒ සඳහා ධානය කරලා මේ මොනින් මෙතන කරන්නට කරනවා. මේ උදැසන ආදී එතනම භාවනා උදැසන භාවනා පිළිමකට මොකද කරන්නේ? ඒ අධි කරගන්නේ. ඉතින් අධි කරගන්නකොට අපිට තේරෙන්නේ පැහැදිලිව තේරෙනවා මේවා ඇති වෙනවා, පවතිනවා, ස්වභාවයක් පවතින්නේ නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. කියන දෙකම අපි දකින්න පුළුවන් අපිට දකින්න පුළුවන් කෙනෙක්. මේ දර්ශනය අපි අර කියපු පස්සාකාරයට දුක කරලා බැලුවොත් මේ අතීතයේ අනාගතයේ වර්තමානයේ ඒ වගේම සමානීය ස්වභාව ලෝක රූප අනාදී සංනිසං දෙයක් මරණ දඟොත් මේ සෑම සම ඇතිවෙන පවතිනා නැතිවෙන මේ ලෝකෙ පිටර සංස්කාර නිත්‍ය වශයෙන් නැත්නම් තියෙනවා නැතිවෙනවා කියන අවබෝධය තියෙනකොට පැහැදිලිව දකිනකොට උද්‍යම්පේ ඥානය සමානීය පිටතල පහළ වෙනවා මේ උද්‍යම්පේ ඥානය කර්මතර ප්‍රයෝජනකොට මේ සංස්කාර ලෝකයේ සමහර දුක සමහර කෙනෙකුට පමණ මේ මේවා තියෙනවන තියෙන මෙතන සත්‍යයේ සුද්ධෝද්දාව ගන්නට කෙනෙක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. මේ කොම සංස්කාර නිවනවා කියන්නේ සංස්කාර ලෝකෙන හිත් භාවයකට මනස දෙක්ෂ ලෝකයකට පත්වන්නට පුළුවන්. ඒ දෙයක් වෙනවා. ඊළඟට දෙවෙනි එක භංග ඥාන. භංග කියන්නේ බිඳීම බිඳීම බිඳීම කියන අර්ථය. අර උද්‍යප්පේ කියලා කියන්නේ ඇතිවීමයි නැතිවීමයි දෙකම තියෙනවා. බංගඥානයේදී බලන්නේ ඇතිවීමයි නැතිවීමටයි වැඩිය විදීමන ප්‍රකටව ප්‍රකටව තියෙනවා. ඉස්සෙල්ලා ඇතිවීමක් වෙනවා නැතිවීමක් වෙනවා. මේ බංගඥානයේ ඊට වඩා සියුම්නේ ඊට වඩා තීක්ෂණයි. ඒක නිසා උපදනාට සදායි කියන ගොඩන ආකාරය කියන දැන් මම මේ ශබ්ද පිට කරනකොට හරියට බංගඥානයට ගානන්නට පුළුවන් නම් ඇතිවීම ඇතිවීම ශබ්ද මාත්‍ර ඇතිවීමකට තමයි කියන්නේ. නැතිවීම ඒක දැකෙන්න පුළුවන්. මේ විදිහට වේදනාව විශේෂයෙන්ම සම්මාද නිරව සංස්කාරයෙන් මානසික බැලුවා. ඕකේ දෙත බැලුවා. තමයි භාවනාවේ නැත්තත් නම් ඉන්නේ කියන බලපෑම් වලට ඔක්කොම දින වේගයට වඩා දේශිනවා නැතිනවා නේද කියලා. මේකේ තව එකක් එකතු කරගන්න ඕන අපි ඉස්සෙල්ල ඇතුලින් නැතිනම් බලනකොට රූපය තියෙනවා නැතිනම් සිද්ධිය දැක දැක හිටියා මේ සංගමනය කරනකොට ඇතුලින් නැතිනම් දැක්ක සිතක් ඇති වුණා නැති වුණා කියලා දකින්නට පුළුවන් අපි ඕන සබ්දේ ඇති වෙනවා නැති වෙනවා නැත්නම් සෝත විඥානය ඇති වෙනවා නැති වෙනවා ඒක දැක්කා. මේ ඇති වෙනවා නැති වෙනයි කියලා හිතන යම් කිසිසක් ඒ සිතක් ඇති වෙනවා නැති වෙනවා. ඒ දෙවන කිසිකෝණ සිතක් ඒ දෙවන සිතක් ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ දෙවන දෙවන සිතේ තියෙන තුන්වෙනි සිත තුන්වෙනි සිතක් ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහට සිත් අදවසින් පාස්කාරට ඇදී නැති ඇදීර නැතිලා යන ආකාරය දකින්නට තමයි ශක්තිය දෙන්න ඕන. මේ මේක හරියටම ප්‍රගුණ කළොත් එහෙම අර උද්‍යප්පේනාම ඒකම කරගත් පසු බංගත් මොකද සංස්කාර දෙවිදෙවි යන ආකාරයේ දකින්නට පුළුවන් සත්‍යයද මේකට පොත්තර උපමාවක් කියලා තියෙන මේ උපමා පොත්තර කියවට ප්‍රායෝගික වශයෙන් ඒක සම්පූර්ණ සත්‍ය නිසා ප්‍රකාශ කරන මහා විශාල ජලාශයකට දීගෙන යනකොට වදිනකොට ඒ වෙන්නේ ග්‍රවුන්ඩ් බිඳුව ගැටීම නිසා ප්‍රමිතියේ වෙන වෙන බිඳුව ඇති වෙනවා ඇති ඇති ඇති ඉස්සලා වෙනවා තවත් වෙනවා තවත් අතට වෙනවා නූතන තිබුණෝ සම ඇති වෙන්නට ප්‍රථම ඇති වෙන්නට තමයි ගිනිගෙන යනවා. මොකද ඒ ඉස්සර වල වතුර වැටිලා. මේ ඇති වෙන්නට තමයි ගිනිලා. මෙන්න මේක හරියටම අපිට ඇහේ තේන දේශමාන ඇහේ දේශයේ දිනචාර්ය බලන්නකොට එන්න තේන ඔක්කොම එදියා අන්න ඒ වගේ මේ සංස්කාර ඔක්කොම නැති වෙනවා නැති වෙනවා කියන එක පැහැදිලිවම දකින්නට තියෙන ඒ කොනවා සායිකයෙන් හරියටම හරි. එතකොට ඒ ආකාරයෙන් ඇති වෙන දකින්නකොට සමා විශාල ශූන්‍යතාවයකට පත් වෙනවා. ගැඹුරු ශූන්‍යතාවයකට පත් වෙනවා මේ කියන තත්ත්වයේ දිනනවා පස්සේ. ඒ ශූන්‍යතාවය බව අනිත්‍යන ආකාරය කියලා හිතුවත් වෙන සමහර කෙනෙකුට එතෙන්දී මුලින්ම අවබෝධ වන්නට පුළුවන්. ඔක්කොම නෙවෙයි. මේකත් ගැටේ බම්බ දිනකට කියන්නේ භෞතික ස්ථාන ආදීනව නිමිතක්. මොහොතපත්හන කියන්නේ සංස්කාර ලෝකයේ සිටීමේ පැවතීමේ කියන සිය ධනක භාවය අවබෝධ කරගැනීම. මේ සඳහා සම්මස්න ඥානයේ කලාණිය අපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක මේකේ විශේෂම ප්‍රකාරයක්. බයපත්තාන සංස්කාරයේ බැඳී සිටීම මහා භයානකයි. මේ ඥාන තුනම බයපත්තාන ආදීනව ආදී ඥාන ඔක්කොම සමහරට එකවර උපදින්නට පුළුවන්. දැන් මේ සංස්කාරයේ බැඳී සිටීම භයානකයි කියන්නේ ජාති දුක් වෙනවා, දරාදුක් වෙනවා, ඥාති දුක් වෙනවා, මරණ දුක් වෙනවා. මේක ලොකු දුක් සත්‍ය තමයි ප්‍රකටව ප්‍රකටව වැටෙන්නට ඕන. ඒ වැටෙනකොට Tamanda තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ලෝකයේ පවතින තාක්කන දුක පවතිනවා. දුක නැතිකම තියෙන එක නිසා මේක පවතින එක මහා ආනපනසතියක් කියන්නේ. යම් මහානිසාර ධාති ප්‍රපාතේ පපතන් කියන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරදී. ධාති ප්‍රපාතේකට ඇදගෙන නැතුනේ. මේ මිනිසුන් උපදිනායි කියන එක මහා හොඳයක් කියලා කල්පනා කරන මේවා ගැන අවබෝධයක් නැති නිසා. දරා ප්‍රපාතේ පපතන් විතරයි දරා ප්‍රපාතේකට ඇදලා තියෙන්නේ. ඒවා කියන්නේ ආදී මේ සාකාර රෝග තුන්දා කාණිතර මේ ශරීරයේ තියෙන සාක්ෂණය. විශාල බාහන කිරණ වලට පස්සන්නට පිටු දෙනවා. මේ අවබෝධයේ දැනට විතරක් නෙවෙයි අතීතයට විශේෂයෙන් යොමු කරන්න ඕනේ. මේ සංස්කාරයේ යනි බඳු ආශා කරන මොනවදේ කියලා දැක්ක නිසා කොමතරම් දැනවත් ස්ථානවල ඉතිරිලා තියෙනවද කියලා ටිකක් නෝනින් දකින්නට පුළුවන්කම තිබෙනවා. පිළිගන්නා පිටසංගත දෝෂවල ඉපදෙනවා, හේත ලෝකවල ඉපදෙනවා, අසලංකාය ඉපදෙනවා, අපාවලෙන් ඉපදෙන ඉපදෙන මිනිතන සාර තැන්වල තේතරන්න දෙස්සට කන්තරවලට ඉඳලා තියෙනවා. ඒතරම් අතිලක්ෂණ ලක්ෂණාලේ තරාදක්ෂණ ලක්ෂණාලේ යාද මරණ දක්ෂණ ලක්ෂණාලේ අපේ සම්ප්‍රදාය දක්ෂණ ලක්ෂණාලේ ආදී ආකාරයෙන් මේ දුක්ඛත්වය අතීතයට යොමු කරලා බලන්නට තෝරන්නේ. ඒ බලනකොට මේ සංස්කාරයේ රැඳී සිටීම මහා භයානක දෙයක් කියලා සමාජම අවබෝධ වෙනවා. ඒ අවබෝධය සමාජයට ලැබෙන මේකට කියන භෞතික පරිස්ථාන නාමය. ඊළඟට ආධිනවන් ආනාපානානි. ඒ කියන්නේ විදර්ශනා ඥානය පාදීන දැකීම. මේ දැනටකස්නාන ආදීන ආදී ඥානය කොහොම එකම නම්ද තියෙන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ ඥාන. මේ වෙනින් වශයෙන් අදිස්ථාන කරලා භාවනා කරේ නැත්නම් මේ ඔක්කොම ඥාන උපදස් පාඩේ. ඒකෝට තමයි පැහැදිලිව තේරුම් ගන්න බෑ මේක බයටපත්ාන්නේ මේක ආදීනේ කියලා. නිකන් මේව වෙනින් වශයෙන් අදිස්ථාන කරලා භාවනා කරන එක තමයි සුදුසු. ආදීනව කියන්නේ මේ සංදස්සන ලෝකයේ ප්‍රයත්න ප්‍රයත්න වැඩි ආදීනවා. මේක ඉපදින්ක මොහොතේට මේ මොහොත දක්වා මේ මොහොතේට නැරෙන දක්වා නැරෙනක් පස්සේ නැවත ඉපදීමක් වෙනවා නම් මේ දක්වා සංකතය වෙන සියලුම ආදීනයන් සමාජ නිවනට ලැබෙන්නට එනිසා මාදීනව දහයන්නේ සංකප්පන්නේ කියන කාර්යයන් නිවන නිදුනාට කියලා. එනිසා තේන විශේෂණ දුක්ඛ සත්‍යයයි. මොකද සබාවට පස්සනේක ආදීනෝයක් ආනේ සංකාර රෝග තියෙන ආදී ආසාදීනය මේ ශරීරයේ කොයි ආකාරයෙන් තවත් සපතෝන කියන පවස්සන්නට බැරි ආදීනය මේ ශරීරයේ පොඩ්ඩක් හරි මේ මුතු කායේ පවස්සන්න බැරි පොඩ්ඩක් එහාට මෙහාට වෙන සමානට බැරෙන්නට පුළුවන් දෙන්නට පුළුවන් සමහර මාස ගණන් එකතන උත්පල වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නට පුළුවන් විවිධ අසුරවලට බලවන්නට පුළුවන් මේ ශරීරයට කවන්නට වෙනවා කොහන්නට වෙනවා ආරක්ෂා ගන්නට වෙනවා වේදනා දැකමතරම් කියන සිවිතරේ ප්‍රශ්නේ ඔච්චර කලක් මේක හරියන්නේ මේවා පුනාවන්ට පිළිසුදු කරවන්නට අවශ්‍ය වෙන මේකට මේ බැලමීවර සංකල්ප සත්‍ය වශයෙන්ම ඉස්සර ඉස්සර කියන්නේ බැලමීවර සංකල්ප මිනිසු අනුතර ආයතන පදවරුන්ට වගේ බැලමීවර ජීවිතේ පුරාම මේවට සංකල්ප මොනවාද වචන කියන මගේ හරියට මතක නැහැ. එතකොට මේ මේ වගේ අපි මේ ශරීරයට බැලමිනේවර කම් කරන උපන් දවසේ ඉඳලා අද දක්වා කොච්චර එහෙම කළත් ඒ ශරීරයෙන් කිසිම කෙලෙයක් වෙන්නේ නැහැ. පොත්ත වැරදි කියනවා නේද? ඔක්කොම නේද? හරියට මේ පොතේ තිබුණු උපමාන තියෙන මේ විස්තරයක් වගේ කියනවා. ඒ විස්තරයේ පොත්ත වැරදි කියනවා බිමට වැටෙන ස්වභාවය යනවා. අවෙන්නේ වැඩ දැන් ඕක මහ ශක්තිමත් දෙයක් නෙවෙයි. ඒ වගේ මේ ශරීර මහා ශක්තිමත් දෙයක් කියලා මිනිස් ලෝකයකට හිතා ගන්න හිතන දෙන්න දෙයක් නෙවෙයි. කැඩෙන්න පුළුවන්, බෙදෙන්න පුළුවන් කියන්නේ ඉන්න වෙන්නට පුළුවන්, කුඩු වෙන්නට පුළුවන්, ඕන දෙයක් වෙන්නට පුළුවන් මේ ශරීරයේ. ඉතින් මේකේ ආදීනව තේරුම් ගන්න ඕන. මේකට දේශය කියන එක නම් ආදීනයක්. මේකට කවන කෝණ එකක් මේක ආදීනයක්. විදි කරන සාධාරණ කර්මයක මහාදීනමය කරන්නේ මේ මේ ශරීරයේ තියෙන තාක්කල්. ඊළඟට මේකට සමහරට ව්‍යායාම ආදී කරවන්න තියෙනවා මේ දේවල්. සම්මන්ගේ ශරීරයේ තුල නෙවෙයි මේක ඒකාන්ත වශයෙන් දුක. මේක ඒකාන්ත වශයෙන් දුක් ලබා දෙන ස්ථාන. මේ දුකක් හෝ දුක් ස්ථාන ගන්න දෙයක් හෝ සමාගයේ නොවනදී පවත්වාගෙන යන්නට සිදුවේ කියලා මහාදීන. මේක මේ මේ කියපු කතාවේ මෙයාට දැන් තේරෙනවා නොවන්නත් පුළුවන්. අවදාහරි දාසල තේරෙන මේක මම මේ මොකක්ද කියන්නේ කියන අවබෝධය. ඒ කියන්නේ මේ සමන්ත ඕන විදිහට පවතින්නේ නැති ඒකාන්ත වශයෙන්ම දුක්ම වූ දුක්ම ලබා දෙන මේ මේ පංචස්කන්ධ ලෝකයේ පවත්වාගෙන යන්නට සිදුවලා තියෙන මොන කර්මයකද දන්නේ. ඒ කියන උපදින කර්ම ශක්තිය නිසා. සංසාරයේ අවිද්‍යාව පාදක කරගෙන කරපු කර්ම ශක්තිය නිසා. එතකොට මේ කර්ම ශක්තිය තුළින් මේක පවස්සාගෙන යන සිදුවෙලා තියෙන එකක් මහා විචාර ආදීනක් වශයෙන් තේරෙනවා. මේ විදිහට මේ ආදීනමේ තේරුම් ගන්නට සිදුවෙනවා. ඒ ආදීනමේ තුළින් මේක නැවත නැවත ඉපදෙන ආකාරයෙන් මේ ස්තන්වල ඉපදින ආකාරය. නරමින් පස්සේ කොයි කොයි ලෝකවලද වැඩි කියලා දැනගන්න ආදීන ආදී කොහොම දේවල් Tamanට තේරෙන්න ඕනේ. මම දැක්කත් මේක පොඩි තරම් ආදීන රාශියද දැන් මේ දින කාර්යවලින් කෙනෙක් නැති වෙන නිසා මෙන්නද කෙනෙක් නැති නැති නැති යනවා මේකෙන් අපේක්ෂා දුක් ප්‍රාසයෙන් ලබාගෙන මේ විදිහට ඔක්කොම ඉන්ද්‍රියන් වර්ධන පංචස්කන්ධ ලෝකයෙන් අරගෙන මේ ආදීන දර්ශනයට පොඩි වෙනවා නම් එතකොට තමයි ආදීන ඥානෙ පහළ වෙන කියන සංකල්ප පුළුවන් එහෙම තමන්ටම අවබෝධ තියෙන අවබෝධයක් ඇති වෙනවා මට දැන් මේ ආදීන ඥානෙ පහළ වුණා කියලා දහස්පස්සාන ආමිය. ඊළඟට ඒක නිසා පහළ වෙන නිවිදාන. නිවිදා කියන්නේ කලකිරීම. මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීම ඇති. මේ නිවිදාව නැති නිසා තමයි මේවට ඇලෙන්නේ. බුදුහාමුදුර බොහෝ සූත්‍රවල කියලා කියන එකේ තියෙන කතාවක් තමයි නිවිදින්නතෝ විරජ්‍යතේ විරජ්‍යව විමුක්ති කියන එක. කලකිරීම නිසා විරාගය තියෙනවා විරාගය නිසා මේ ඔක්කොම පංචස්කන්ධ ලෝකෙම නිදහස් වෙලා විමුක්තිය ලබනවා කියන එකයි මේකේ අදහස. ඉතින් මේ කලකිරීම නිදිදාව කියන එක නිදිදාන පස්සනාව කියලා මම කියන කලින් අන්තක් අපි කියලා ඇති ඒකම තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. මේ නිදිදාන පස්සනාව විදර්ශනා ඥානයි. නිදිදාන පස්සනාව තුළින් ඇතිවන විදර්ශනා නුවණ. ඒතකොට මේ ශරීරයේ කෙනේ කලකිරෙන්නේ කොහොමද? මේක අර කලින් කියපු විදිහට දුක් වශයෙන් දැකලා කරකෙන්නද? මේක මහා කුයි මොහොතපත් තියෙන නැති අනිත්‍ය දෙයක් කියලා කරකෙන්නද? මේක Tamange දෙයක් හෝ Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා කරකෙන්නද? මේක ඒකාන්ත වශයෙන් දුක් සමුදයක් කියලා කරකෙන්නද? මේක ඒකාන්ත වශයෙන් සම්පර දුක් ගුඩියක් කියලා කරකෙන්නද? මේක පවතින එකම මහා විශාල කරදරයක් මහා විශාල පරිභෝධයක් මහා විශාල දුක කියන අවබෝධය සමාඩ තියෙනවා මේක නැතුණා මේකට ඇලෙනවා. ඉතින් ඇලෙන්න ඇලෙන්න මේවා දෙලි වැඩි ඉන්න තින්ද සංසාරේ දෙකින් දෙකට යන්නටම සිදු වෙනවා. මේ අපිට අත්හැරෙන්නට නම් මේකෙන් කලකිරෙනවා. කලකිරුම් නැත්නම් අත්හරින්නද බෑ. මේ මාතෘකාවේ නැත්නම් සම්පූර්ණ නිදහස ලබන්න බෑ. ඒක නිසා ඒ නිහිතාව ඇති කරගන්න තෝරන්නේ ඒ විදර්ශනා නාමයේ සමාධිය සිට පහළවන්න තෝරන්නේ. එක මොහොතක්වත් මේ සංසාරයේ රැඳී සිටීම කිසිසේත්ම සුදුසු නැහැ කියන නුවණ සමාඩ ඇති වෙනවා එතකොට තේරෙනවා මට නිවිදාන සංස්කරණ ඥානය කියලා ඒක. බුදු වුණත් මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ වගේමතර රහතුන් මේ ජීවිතේ ජීවත් වෙලා වැඩක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා නම් මේකට හේ සත්‍යින්න කලකිනම්බද මේ තරම් දුක් ලබා දෙන මේ තරම් දුක් සමුදයක් වන වෙන කිසිම ධර්මයක් මුළු ලෝකෙක කොතම තැනකවත් නැහැ. යම් සාධක තියෙනවා. ඒ ස්වයං දුකම මේ පංචස්කන්ධේ පවතින තාක්කල් පාදිනවා. ඒ නිසා කොහොම දුක් ඇතිවන්නේ මේ පංචස්කන්ධ රෝගේතරේ මේක කරේ ඇලෙන්නට සුදුසු මේකේ මහා වදකයේ වශයෙන් තේරුම් ගන්නවා. අපි හිතන්නේ මහා මිදෝස් අපිට තියෙන හොඳම යාගය කියලා මේ ඇඟයි පිටයි අරගෙන තමයි මේක තරම් බඩේ මේ මුළු විශ්වයේම නැහැ කිව්වොත් ඒක 100 නෙවෙයි 100% කිව්වත් සංසාරයක් නැහැ ඒක නෙවෙයි ඒ කියන්නේ ඒ තරම් බඩේ නම් එකවරම මේක පොඩ පොඩ මතදන්නේ මේකේ මේ දෙන්න පුළුවන් බඩ ඔක්කොම දෙනවා. සමහරට පස්සේ කඩන තමයි සැප්පෙකට ගන්න ඇත්තට ආන්දෝලන තමයි සම්බන්ධ කරන සම්පීඩනයක් දැක්වෙන්න ගන්න දැක්වෙන්න. මේ සමහරට මේ කිසිින්වත් දරුවෙක් දාන සමහරට උත්පල වෙලා ඉඳලා උනහනවා. ඒ විදිහට මේකට තමයි දුක් දීලා දීලා දීලා දීලා දීලා අය පොඩ්ඩක් මේ ජීවිත කාලයෙන් දුක් දීලා දුක් දීලා මේක මරණයට පස්සේ මරණය දුක් දීලා ඊට පස්සේ නැවත නැවත දුක් දීලා නැවත නැවත දුක් දීලා දුක් දීලා මේවා කියලා දෙන්න දෙන්න දෙන්න මේ පංචස්කන්ධ ලෝකයේ බඩකේක් වශයෙන් දකින්න උදේ බුදුහාම දේශනා කළේ තියෙන මේ ආකාරයෙන් දකිනකොට අපිට ප්‍රහාපිනවන නුවණ ප්‍රතිවෙනවා නම් මේක පොඩි කලකිරීම තුයි කියලා අන්න ඒ කලකිරීම ඥානය කියන අපේ නිදාසාන කියලා. මේ කලකිරීම නැති වුණාට පස්සේ ඇති වෙන නුවණ ඒ සඳහා විශේෂයෙන් භාවනාවක් කරන්න කියන්නේ මේ චිත්ත සම්මතා නාමය කියලා. නිදහස් වීමට ඇති කැමැත්ත මේ චිත්ත සම්මතා කියලා. මේක තේරෙන මේ දහස් කීපයක තැනක් ඒ පිළිබඳ මොනවද කියන මොකද කන්නතා ඥානෙද මේ සංස්කාරයෙන් නිදහස් වීමට තියෙන තැනත්ව සමාගයේ සුදුසුල ඇති වෙනවා දැන් මේ ලෝකසත්‍ය සංස්කාරයෙන් නිදහස් වෙලා ධාතිය සම්පූර්ණ නැති කරන මොහොතක තියෙන නැති කරන්නට පොහොසු කරනවා නැවත උපදනාට උපදනකට තමයි ප්‍රාර්ථනා කරන්නේ. සංසාරේ රැඳී සිටින තමයි ප්‍රාර්ථනා කරන්නේ. මුචිත පන්විතාවක් කරන්නේ නිදාසීම කරන්නේ. මොකද හේතුව මේ දෙන ආදීනේ ධර්මයේ මේ දෙන ධනානක සම්බන්ධයෙන් ඒකේ කලකිරීමක් තියෙනවා. මේ ආදී හේතුන් නිසා මේවට අනිවාර්යයෙන් කටයුතු කරනවා. මේක වදහාකට තියෙන ධර්මාන්තර නිසා තවතවත් දැනෙනවා. ඒ ගැටීම නිසා නැවත නැවත දෙවිදේ සංකාරණ සංකාරයට ගමන් කරන්න සිදු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි තමයි වෙනවා. මේ කොහොම නාම රූප ධර්මයන් අන්න මොකද ශේෂ වශයෙන් සම්පූර්ණයෙන්ම නැත්තට නැති යාවිතේ කිය. එතකොට තමයි මුංචිත කම්මිකාවේ ගැටුව. රහත් තුන ජීවත් වෙනකම් දැක්කේ තියෙනවා. ඒකයි මේ තත්ත්වය. ඒ කියන්නේ මිනිස්සු ලෝකයට අත්වල කියන්නේ ධාතුනා මොකමද? ධාතුනා මේ බුදුනක් හදන්නේ පින්නම් බව නැත්නම්. ඒ කියන්නේ පින්නම් බව දැස්නේ නාම රූප ධර්ම ඔක්කොම සම්පූර්ණයෙන් පහක් වෙනවා කියන එක නිවිලා නම් එතන තමයි හැරෙන්නේ. ඒ දක්නා තියෙන අනේක දෙක. ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම අන්න නිරවේශිත වශයෙන්ම අන්න මාත්‍රයක් පැවීමක් බැඳීමක් නැත මේක අතහරින්නට ඕනේ කියන හැඟීම ලැබෙනවා. නැත්නම් අනේ කවදද මේක සම්පූර්ණයෙන් දෙවස් දමන්නේ කවදද මේක සම්පූර්ණයෙන් නැති යන්නේ කියන හැඟීම තමයි තේරෙනවා. අන්න එතකොට අපිට කියනවා මේ චිත්ත සම්මුඛාන ඥානයේ ඇතිවෙනවා මේ නිකුපතන්සා ඥානයෙන් පසු ඥානය තියෙන ප්‍රතිසංඛාන් පස්නා විපස්සනා ඥානයද ඒ ප්‍රතිසංඛා ඥානය කියන අදහස් කරන්නේ මේ කලකිනා තියෙනවා දැන් නිදහස් වෙනද තෝරන්නේ කියලා කල්පනාද දැන් නිදහස් වෙන්න මොකද්ද කළ යුත්තේ කියන නෝන නිකපස්සෙන් බැලුවොත් මිනිහකේ අර කලින් වගේ නිදිදාව ඇති කරන කලකිරීම ඇති කරන මේවා බය දැකලා මේවා දැක්කට ජීවිත කරන දේවල් සම්පූර්ණ ප්‍රෝතෝන් නාම කටයුතු කරන එතන ප්‍රෝග්‍රෑම් එක තියෙනවා ඉන්න කඩේට කිරීම තුළ මේ සංස්කාර අතහරින්න බෑ මේ සංස්කාර අතහරින්න තුන මම මේකෙන් සමාවිෂන් කළේ අනිත්‍යමේ මේ ඔක්කොම තේරි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ ඔක්කොම සංස්කාර අනාත්ම වශයෙන් බලතලා සිටින තමයි ඒකව වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. මේ තමයි සීලවල අවබෝධය සමාදව කියනකොට එතන ඒ පරිසංඛානාමය ඇතුළේ. ඒකත් වෙන සංඛාරිකතාවන. සංඛාරිකතාව ගැන සංස්කාර සියලුම සංස්කාර කෙරෙහි නැවත් නෙවෙයි. අර සංකීර්ණ පරිණාම ඥානයේ පසුව මේ සංස්කාර කෙරේ මනහසිත නිරායාසයෙන් නැති වෙන කිසිම එකක් කෙරේ ඇලීමකුත් නෑ ගැටීමකුත් නෑ බැඳීමකුත් නෑ අර විදිහට පදේ කලකිරීමකුත් නෑ සමුත වාක්‍යයෙන් මේ නැති කරගන්න කලින් මේ අවස්ථාවේදී සංස්කාර උපේක්ෂාවේදී සමාකල්පනා කරන මනෝමය කොම සංස්කාර කෙරේ මනහස් වෙන මනහස් දෙන්නේ කොම සංස්කාරයන්ගේ නියම තත්ත්වයකට දක්වා දක්වා වාසය කරනවා ඉන්ටර්නෙට් එකට පාරටම මේක ඉතින් ඕක කලින් මේවා මොකක්වත් තෝරන්නේ මම මේ සංස්කාරයේ තියෙන බලතර අනිත්‍යයෙන් දුක්ඛයෙන් අනාත්මයෙන් බල බලන්නේ කියලා එහෙම ඇති කියලා හිතන්න ප්‍රකාර නැති කියලා හිතනවා එහාට එහාට දිනු කරන මේ දානාවෙන් දිනුවක් ලබන්නට මොනක්ම කාලය පාදන්නවා මොකද කාලය අපට වෙන සමහර විට ආර කලින් ඥානවල අඩුපාඩු තියෙනකොට මේ ඥානයේ ප්‍රකට ඇති කරගන්න අපහසුයි ඒක නිසා අර කලින් කියපු සෝබන් ප්‍රශ්න ආදීනව නිමුදාන ඥානය අධිකර ගන්න ඕනේ. මෙතන සංස්කාර ප්‍රත්‍යයයේදී මේ සියලුම සංස්කාර කෙරෙන අදහස් වෙන සමන්ගේ පංචස්කන්ධ ලෝකෙම සංස්කාරය, බාහිර පංචස්කන්ධ ලෝකෙම සංස්කාර ආදී සියලුම දේවල් සංස්කාර මේ මේ සංස්කාර කෙරෙන මේ අදහසට දැන් අවබෝධයක් වෙන අපි තාර්කික කරන දේශනා කරන නිසා එතකොට මේ පිළිබඳව මම මඳහස් වෙනවා කියලා මඳහස් ඉඳ අධිකර ගන්න. ඒ මඳහස් විනායි කියලා නම් කිසි උපේක්ෂක භාවයක් ඇති කරගන්න මේ මතහත් බනවා කියන එකට නම් මතක් වෙනවා. එතකොට එහෙම නැහැ කියලා මේ සංස්කාර ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දෙලක්ෂණ ධර්මයන් අතරින් එක එක්කෙනාගේ ස්වરૂපයේ මත එක ලක්ෂණයක් ප්‍රකට වන්නට පටන් ගන්නවා ඒකට මේ ප්‍රකට වූ ලක්ෂණ මත වෙන සංස්කාර උපේක්ෂාපරි සමහරවිට අනිත්‍යම ප්‍රකට වෙනින් ප්‍රකට වෙනවා සමහරවිට අනාත්මයෙන් ප්‍රකට වෙනින් ප්‍රකට වෙනවා ඒ කියන්නේ ඔක්කොම අනාත්මයම කියලා ප්‍රඥාව අධිකතන දෙන්න ප්‍රකට වන්නේ අර නැත්නම් තාක්ෂණයකට මේකාන්ත සෙට් එක ඒක විතර ප්‍රකට වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට පමණ ඒකත් ප්‍රකට වන්නට සමහර විට අවස්ථා තිබෙනවා. නමුත් අනිත්‍යනන්ද කියන කොට ප්‍රකට වෙන්න පුළුවන් මේ භාවනා තුළින්. ඉතින් අර සංස්කාර තුළින් අදහස් කළා ඒවා නිත්‍යයි, ඒවා නැත්නම් නිත්‍යයි කියලා කියනවා. නිත්‍ය සමානාත්මය නාමය කියලා කියනවා. නැත්නම් අනිත්‍ය මුදින්න තුළින් නාමය නාමය කියලා ප්‍රකට වෙන්නේ. ඉතින් සිදුනා සංස්කාරය තුළින් අදහස් කරනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරහණය සම්බෝධය. ලෝකේ අන්තා දේවයන් නිවන ගැන වෙන නැතිවීමට බලාපොරොත්තු මේ හැම දෙයක් දෙන්න නැදහක් වෙනවා. ධර්මයෙන් වෙනස් නැදහක්. එතකොට තමයි ජීවිතය ගැන ශරීරය ගැන සඳහා මේ දුක් වේදනාව ගැන නඩා සැප වේදනාව ගැන නඩා මේ උපේක්ෂා වේදනාව ගැන නඩා මේ විදිහට ඔක්කොම ධම්මයේ නැදහස් සිටින්නේ දේ සංස්කාරයේ නාම සංස්කාර උපඛානානි අපිටගෙන ඒවා අනිත්‍ය හෝ අනාත්ම වශයෙන් දැකලා වාසය කරනවා. මේ උපදේශන මේ සංස්කාර උපඛානානි අවස්ථා තුනක් තියෙනවා මූල අවස්ථාව නඩා අවස්ථාව සහ උපරිම අවස්ථාව උසස් අවස්ථාව. මේ එක්කම අවස්ථාවට පස්ව අවස්ථාවකදී මේ විදිහට භවනා කරන්න ඉන්නේ. මේ දක්වා භවනා කරලා යනවා. එයාට පස්සේ ඇතිවෙනා ඥාන අනුලෝම ඥානය කියලා. ඉතින් මේක දක්වන සෝත්‍රයට පාඩුවන්නේ. ඒකට දුක්ඛ දුක්ඛ කිනිස් සංඛාර නිකුත් සංකල්පන්තෝ අනුලෝමිකාර සංකල්පස්මන්නාලකෝ භවස්පතේතු මේ සංඛානන් දෙකේ. සංකල්පකෙනේ මේ මුළු විශ්වයේ සංස්කාර අතරින් කොයිම හරි සංස්කාරයක් නිත්‍ය වශයෙන් දක්වනවා නම් ඕකට මේ අනුගමනය කියන්නේ. ඒකම කියන දුක වශයෙන් දකිනවා නම් මේ අනුගමනය කියන්නේ. ආත්ම වශයෙන් දකිනවා නම් මේ අනුගමනය කියන්නේ. මේ හදවත් කරන්නේ මොකක්ද? මේ මුළු දේශනාවම සංස්කාරයන් සංකාරයේ ඥානයේ තුන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හොවනාත්ම වශයෙන් කවදාකවත් එකම සංස්කාරයක් අසෝතන ඔක්කොම දැකදකා නිමකට අනුලෝමය ඥානය කියන කතිය අනුලෝම ගැන නිවනට අනුලෝම බව ඥානය මේක ඇතුණාට භවනාවේදී ඇතුණාට ඒ වෙලාවෙන් තේරුම් ගන්න බෑ මට මේ අනුගම ගන්න නැතුණා කියලා. ඒක තමයි මම පස්සේ කතා කරා. ඊට පස්සේ මේ අනුගම ඥානය ඇතුණාට පස්සේ තමයි තමන්ගේ තාක්ෂණය ගන්න සමහරුන්නට ගෝත්‍රබෝ ඥානය කියලා ඥානයක් තියෙනවා. ගෝත්‍රබෝ ඥානය කියන්නේ මේ දෙස්සක්ගෙන බොහොමයේ යම් කිසිදෙන සුදුනා නම් මේ දෙස්සක්ගෙන බොහොමයේ ඉක්මවා ආර්ය භාවයට පත්වන්නට එන්න මෙන්න කියන අවස්ථාවේ පස්සේ එනවා. සෝවාන් වෙච්ච කෙනෙක් කියනවා සකදාගාමී වෙන්නට එන්නේ කියන අවස්ථාවේ පරිණාමය සකදාගාමී කුජන අනාගාමී වෙත අනාගාමී කුජන සකස් වන විට එන්නේ කියන අවස්ථාවේ පවතින නෝනික කියන අපදෝෂ බුණානේ නෝනිකත්වයේ සිටිනවා ඉවරකත්වයට පාත කරනවා මේ දියේ පොත්වල කියලා තියෙන අදුම උපමාවක් ඒ උපමාව සියයට සිංගත් නෙවෙයි මා හිතන්නේ ඒ උපමාව භාවනාවේ අද්දස්ස නැති කෙනෙක් කියන්නට නැති කෙනෙකුට ලියන්නට පුළුවන් එක. ඒක කියලාම කියන්නේ වෙන අද්දස්ස වලින් ලැබෙන්නේ මොකද්ද උපමාව? සංකල්ප නැහැ ආහතත් ඉඳලා අපි තුම අර සාසන දෙකක් අතර වාගේ බැලට ඉඳලා ආහතත්තට පැනවෙනවා. මේ පැත්තෙන් බල යහපත්තට ඒ දැරි වැඩි එන්න ඒ ගංගාහරි වෙනකන් තමයි නිරන්තර නන්දියට පහුතගෙන අනිත් පැත්තට යනවා. එතකොට මේ පැත්ත හොර අත්ත යන්නේ බඩේ. දැන් මම යහපත්ත බඩේ නම් ඒ පාඩේ ඉඳලා තමයි. දැන් ඉන්නේ ඒ ගඟ මඩහරි. අන්නේ නැදහරිය වගේ තත්ත්වය තමයි දෝෂ විඥානය කියන උපමාව දක්වලා දෙන මේ තමයි 100ක් නෙවෙයි. දෝෂ විඥානය. ඒකෙන් මේ අනුලෝම දෝෂ විඥාන කියනවා ඇති වුණාට පස්සේ ඇති වුණා කියලා දැක ගන්න බෑ දැක ගන්න ඕනේ නම් මාර්ගඵලයක් ලැබුවාට පසුව පර සමාස්වල හිමින් ලබා දෙන්න පුළුවන් නම් පසුව අදිස්ථාන ගන්නතොන මට අනුලෝමනාය පමණක් උපදවාගෙන ඥාන පාසයි දාහතරේ කාලයක් වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ බෝධ ඥානයේ පමණක් උපදවාගෙන ඉන්න ලැබුවා කියලා අදිස්ථාන ගන්නතොන. ඒම අදිස්ථාන කරාට පස්සේ පමණයි මේ අනුලෝමනාය බෝධ ඥාන කියනවත් පැහැදිලිවම තමයි පිටතට යනවා කියලා දකින්නට පුළුවන් වන්නේ. මේ බෝධ ඥානය ඇතුළේ ඇතුළේ නම් ඒ කවදාවත් මාන්දෝලක පරිවර්තනයක් පස්සේ නැතුව තිබුණේ ඒ කියන්නේ දඟ මේකත් අතම ලැබෙන්නේ න්‍යායපත්ත බලන්නට නැතුව ඔක්කොම තියෙන්නේ. ඒක නෝ ගලේ එල්ලතු තංගල නැත හරියන්නේ. අනිවාර්යෙන්ම ඔය හතර කිව්වත් අපල තියෙනවා. අන්න ඒ වගේ දෝෂ ප්‍රඥාන්නේ සුසුද්ධරණයට ඊළඟට උත්තර ගන්නවා මාර්ග ඥාන ඵල ඥාන. මේ මාර්ග ඥාන කියන සෝවන් සකදා ඥාන ඥාන අරහත් වෙන මාර්ග හතර. ඒලා මේ ඵල ඥාන කියන සෝවන් ඵල සකදා ඥාන අනාගාමී අරහත් වෙන ඵල. මේ ඥාන ඇති වෙන්න පුළුවන්. ඉතින් මාර්ගයෙන් පසු සමහරවිට ඵලය කියන අවස්ථා තියෙන අධිෂ්ඨාන ප්‍රතිඥා භාවනා කරනකොට ඕවා මාර්ගයකට පමණක් සකදා ඥාන ලැබුණා කියන සම්පූර්ණ නිබඳව සම්සකදා ඥාන පිටුපරාගෙන නිරබදව කියලා භාවනා කරලා තියෙන සකදා ඥාන සුඛය කියලා ඵලයේ ඇති නොවි ඒක පසු වැටෙන්නට අවස්ථා අනන්තයක් තියෙනවා. නමුත් මේ පොතේ දෙන න්‍යායතම ඉස්සරහම දෙනවා මාර්ගෙන් පසු ඵලයක් තියෙනවා කියලා ඒක පිළිබඳව නිවැරදිව. ඒකට ඒ නාම දාන ඵලයන්. ඊට පස්සේ මේ මාන්‍යනාන පළඥානන් ඇතුව සත්‍ය විශ්වාස කරන්න පුළුවන් මොනින් කීපක් කරන්න පුළුවන් භාවනාවේ අනුස්ථාන කළ තෝරන මාර්ගික උපදානම ලැබිය, තෝරන පරිසිත උපදානම ලැබිය ආදී වශයෙන් විතර මේවා දෙනස්කම් පැහැදිලි ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මාන්‍ය පළඥානෙන් පස්සේ සමහර කෙනෙකුට සත්‍ය දෙක්ඥාන සත්‍ය විශ්වාසනා විදක්නාන ඒ දතුන් ශා විලක්ෂණ නම් ඔක්කොම නැතිවන්නේ නැහැ. ඒක නැත්තම් ඒක වෙනකම් අපිට කරගන්නට ඕන. අපරාතනේ පැත්තට ගැනීම සුදුසුයි. මේ දසේත ඥානය කියන එකෙන් අදහස් කරන්නේ සදා සංදාන්තයේ ධර්මයේ පස්සේ සංඥා පස්සේ ඥානය කියන සත්‍යඥාන විපාකය දක්වලා තියෙන ඒ මානසිකරකට පහළ වෙන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දක්නා නුවණ දහම් වල මේ දිස්සුලේ මේ විදිහට වැඩ කළා සමාධිය මේ විදිහට වැඩ කළා ප්‍රඥා මේ විදිහට වැඩ කළා ඉන්ද්‍රිය ධර්ම මේ විදිහට ප්‍රාණිකම බල ධර්ම මේ ආකාරයෙන් ප්‍රාණිකම පස්සබද්ධම ධර්මයන් වල සතිය මොන විදිහටදන්නේ උපකාරයෙන් ධර්මයේ මේ ආකාරයෙන් ප්‍රකාරණේ ආදී වශයෙන් තමන්ගේ නිවනේ මත්තමක මාර්ගඵල ලබන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දකින්නට පුළුවන් වෙනවා කියලා ආයතනයේ මේක මා සිදු කෙනෙකුට කියලා දුන්නේ ඒ නිසා ඒක මට අත්දැකීම පුළුවන් වේද කියන කතාව මා දන්නේ නැහැ. නමුත් පොත්පත්වල කියන පස්සේ ඥාන කියලා දෙන්න දාතිය. පස්සේ ඥානයි. ඒවා වෙච්ච කෙනෙකුට තමයි නැතිවෙච්ච කලේට ප්‍රතිවේක්ෂා ගන්න පුළුවන් ඉතිරි කලේට මොනවද කියලා ප්‍රතිවේක්ෂා ගන්න පුළුවන් මාර්ගය මේකයි කියලා ප්‍රතිවේක්ෂා ගන්න පුළුවන් ඵලය මේකයි කියලා ප්‍රතිවේක්ෂා ගන්න පුළුවන් ඒ වගේම නිර්වාණය මේකයි කියලා ප්‍රතිවේක්ෂා ගන්න පුළුවන් පහ මාර්ගයේ පළවෙනි නිර්වාණය කොටස තමයි ප්‍රේතයන් නැති සංවේදනය කියන සංවේදනය. ඒ කියන්නේ සංකාරිකේ පිටා පිළිගත කරන මාතාවිගන්නේ. ඒකයි අපි මේ මානසික කලින් ලැබෙනකොට අපි කියන්නේ සත්‍යය කියන දීර්ඝාකාරය ප්‍රමුඛ මේ ආදී අදිස්ත්‍රාණ කියලා භාවනා කරන්න කියන්නේ ඒ විදිහට ඒ ප්‍රතිස්ථානන පිටකරන සඳහා. එතකොට ඒ විදිහට ඒ ඥානයට පරිණාම කරන සදා ගන්න කෙනාට ආදාන කෙනාට රහත් චිත්තනාද නැති චිත්තයක් නැති නිසා අර නිකන් එක්ලෝකයට කියන බහැර ඒක පිටකරන මාතෘකාවක් ගන්න පුළුවන්. ඒක කොහොමද ප්‍රතිස්ථානන දහනමකට කියන එක පොතක් දක්වා තිබෙනවා. ඒකේ ඒක වැරදි කියලා අපි කියනවා නේ මේක අදිස්ථාන කරලා එහෙම එකක් නැති කර ගන්නට පුළුවන්. නමුත් මේ පරිශායනය කියන්නේ අර මාර්ගඵලයේ ලැබෙන අවස්ථාවේ පහළ ධර්මයන් දක්නනවා නම් ඒක හැම කෙනෙක්ම කරන්න බෑ. ඒක නිසා සංකේතයේ සෝවාන් වෙලා තිබුණා සත්‍යයේදී උද්දීවිය ආකාරයට ඇදෙනවා කියන භාවනා අදිස්ථාන කරලා ඒක නිදුවිය ආකාරයට දක්වන්නට පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සෝරබ්බත පරමාර්ථ විචාරයෙන් සම්බන්ධ ධර්මයන් මුස්තන්ද පලයක් වශයෙන් නැති විදිහ ආකාරය තමයි සුදුසු නැතුණු ආකාරය දකින්න පුළුවන්. මේක නැතිදී ගිය ආකාරයෙන් දකින්න පුළුවන් සම්පූර්ණ ලෝකෙනවා. සප්පාදි කියලා තියෙන ආකාරය දකින්න පුළුවන්. නමුත් දෙපිටාන තියෙන ආකාරය කියලා ප්‍රතිකාරණාක නැති ගිය ආකාරය මොනවයි කියලා භාවනාවෙන් නම් අත්දකින්න පුළුවන් තමයි. ඒකවල භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. සප්පාදි කියන විදිහේ නිසා ඒ ප්‍රතිපලයක් වශයෙන් ඉඳගන්නවා. මේකට දෙන්න ගන්න මොකද කියන්නේ දැරදී ඒක පිළිගන්න කරන්නේ. එතකොට සතරදාගාමීනකොට මේ කාමදාන ප්‍රතිගාමී ශේධාන්‍යයන් සිහි වෙනවා. අනාගාමී වෙනකොට සම්පූර්ණ සෝයන ඒකට අනාගාමී නම් පැත්තට පුළුවන්කම තිබෙනවා සාමරාග ප්‍රතිගාමයෙන් කොහොමද සෝයන්නේ කියලා දකින්නට ඒ වගේම මාත්මාන් සතෝ රූපරාග රූපරාග මානෙන්ද කවිදාකින සංගෝධ ධර්මයන් මෙවන අපිට පුළුවන්කම තිබෙනවා ඒ ආකාරයෙන් අපේ මේකටල විරුද්ධ නිදාද කියන එක දකින්න. රූපරාග කොහොමද නිරුද්ධනේ රූපරාග නිරුද්ධනේ කොහොමද මානෙ නිරුද්ධනේ කොහොමද අවිද්‍යාව නිරුද්ධනේ කොහොමද කියන කතාව. උත්තරයෙන් කියන කතාව දකින්නට බෑ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බෑ නමුත් ඒක Tamante පැහැදිලිව තියෙනවා තමන්ගේ සුපතෝ කිසිම සංස්කාර ධර්මයක් ගලන්නට ඒක නිසලව පවතින නිසා අනිවාර්ය වෙන මේ උද්දච්චය කියනක සම්පූර්ණ සුපිතල නිරන්තර නිසා නිරායත්න සිදුවීම් කරන සත්‍ය දැන් මේ දෛනික අවබෝධය ඒ සඳහා විශේෂ භාවනාවක් මේ විද්‍යාපේ සම්මානදී මේ ඥාන ඇති කරගැනීම තුළින් අපිට සියයට සියයන් සත්‍ය දැක්වේ තමයි ඒ සත්‍යයන් අත්දකින්නට පුළුවන් කියලා දෙනවා මම මේ මේ තත්ත්වය මා ලබා තියෙන තත්ත්වය කියලා. ඒ නැතුව නිකන් අර කන බලන ගහන්නාසේ මේ මේ කියන්නේ කියන්නේ කියලා තේරුම් ගන්නට සාධන. අනිත් මේ විදිහට හරියට පිළිපැදීම තුළින් තමන්ට පුළුවන් ශක්තිය ලැබෙන විශේෂයෙන්ම සත්‍යය සායනකට. ඒක දැනීම තුළින් තමන්ගේ ජීවිත සත්‍යය සමාසම සත්‍යයට අවබෝධ කරගන්න. ඒක නිලස් පාටියේ තියෙන අනුල ඥාන දාර්ශනික ගැන කතා කළා. ඒ දී ප්‍රධාන වශයෙන් මොනවා මේ සංස්කාරණ ඥාන තුන කියන ඒ ඥාන තුන තමයි සම්මස්තනේ නුවණ විමසෙන් ගන්න තියෙන සම්මස්ත ඥානය නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප වෙනතන තුනක සත්‍ය පරිඥානය සත්‍ය ඒකනේ නාම රූප කියන්නේ ඒක දක්වනවා මේක හොඳට ප්‍රගුණ කරන්න ඒක ප්‍රගුණ කරලා අත්පත් බහනා කියන අර විද්‍යාවේ මම බයිස් ප්‍රසන්නා දෙන නිදාම තමයි තාපස් කොණ්ඩා සංකල්පකා කියන ඥාන එකිනෙක අධිෂ්ඨාන කරලා දිනු කරගන්න බලන්න මේ දිනු කරගෙන යනකොට අනුලෝම ඥානය තියෙන්නේ බෝධි ඥානය තමයි මාර්ගඵල ලැබීමට අපිට සාර්ථකව සභාවෙන් කටයුතු කරනවා නම් බඳන් පුළුවන්. ඒ ඉලක්කයට කරලා බල තියෙනවා නම් ඒ කියන්නේ මේ අදේ බුද්ධත්වයේ බුද්ධත්වයේ අන්තරාවක මහා ශාවකයන් මේ ශාස්ත්‍රය කියලා තියෙනවා නම් ගෝත්‍ර බුදුන් දෙන්නේ. සංඛාර විපස්සා දක්වා පමණයි ව්‍යාකරන්න පුළුවන් නම් අනුලෝමනාගෙන කියනවා. අන්න ඒක පුළුවන් නම් අනුලෝමනාගෝත ප්‍රඥාන පිටවගන්න. බහුලනාම තමයි සාහතර කරලා කරගෙන පංචමස්ස සම්වදිනාය නම් ඒ ඇස්වාම් දෙනවා. අදිස්ථාන කළා මම ලබාගත් ගෝත්‍ර භූනාමයේ පැහැදිලි කරනවා. අනුලෝමනාමයේ පැහැදිලි කරනවා කියලා අදිස්ථාන කළා භාවනා කිරීමෙන් විදර්ශනා භාවනා කිරීමෙන් ඒ ඥානයෙන් පැහැදිලිව අත්දකින්නට. විශේෂයෙන්ම ගෝත්‍ර භූනාමයේ ධර්මවානේ නිවන ඒ නිවන මොකක්ද කියලා තේරුම් කරන්න පුළුවන් මාර්ගයට කරනවානේ වෙනයි හේතුවන්ට තියෙන මාර්ගයනේ කියන එක මේකයි කියලා අවබෝධ කරගන්න පුළුවන් ඒකට ඵලයට අවබෝධ වන්නේ කියනයි ඒ ඵලයේ මේකට අවබෝධ වෙනවා කියලා ඒකත් අවබෝධ කරගන්න පුළුවන් මොකද එකම නිවන අවස්ථා තුනකදී තුන් ආකාරයකින් දකින්නේ එකම නිවන තුන් විදිහකට අධිවර කෙනකින් දැකීමක් එකම දැක්මක් නෙවෙයි ඔබට සාධුන නිර්මාණ සාක්ෂිය සාධිරක මේක තමයි විස්වාමයේ කියලා අවබෝධ කරගන්න එක එකම දෙයක් කියන්නේ ඒ අර ප්‍රතිශතන තමයි මේ ආකාරයෙන් ප්‍රතිශතනාන සිදු කර ගන්න පුළුවන් ශක්තිය තියෙනවා ඕනකෝටෙන් ප්‍රතිශතනාන දාස මේ ධර්මයේ තියෙන කුසලයේ මේ ධර්මයේ දෙන කුසලයේ විසින් කුසලයේ ශක්තිය මේකට මේ විදර්ශනාන පිටෝදෙන මේ සියලුම සංස්කාර ධර්ම මාතනලා සදාකාලික වශයෙන් නිවන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට මම වාස්නෝ ශක්තිදායයක් දැක්වීම කරන මේ දේශනාවට දෙන්න කරන්නේ. දෙවෙනි කෙනෙකුට ආකාශයෙන් පාටිකන ආකාශයෙන් මාස්වාදේවා නමෝනායි පාටිකන තමයි සාධන සාධන ආකාශයෙන් මාස්වාදේවා නමෝනායි පාටිකන තමයි වාස්වාදේවා සාධන ආකාශයෙන් මාස්වාදේවා නමෝනායි පාටිකන පුණ්‍යන්තනෝ විස්වාදෙන් ලක්ෂණය කරන්නේ. පාටිකන නියම පුණ්‍යන්තනෝ සම්මාන සමාධිමෝසකම් සම්මානෝ සේවාවන් ජනතන් සේවා ඉදන්නේ සම්මාන සෝස්කරවානෝතෝ සම්බදස්වා සම්පතේ ඒකලසේන භව සත්‍යනේ විනෝ අපසං සේවා සරණවත් සත්සං සේවා සාසනික පරිදීනේ සංසෙන් කරන්නේ සත්‍යයෙන් හේතු වාසනාවේවා අභිවාදන සේනිස්සේ සම්වත්තාපතායනෝ සත්තාරෝ ධම්මානං දන්තේ ආයුමෝ සම්බලං ආදානෝ සම්පත්තේ සම්පත්තේ සේවා ප්‍රමිද්වාන සම්පත්තේ නාමයේ සම්මුතිය සෝතප්පේවාන සරදී